විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිනිය යුතු. න වට්ටති හසන්තේන ගන්තුංචේව නිසීදිතු. වත්හුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යුහෙයින් ආරාමයහිද ගමහිද සුදුසු කරුණක් වූහොත් මඳ සිනහවක්ම මහත් කොට හඩනගා සිනාව නොකළ යුතු. සල්ලේකං අච්ච ජන්තේන අප සල්ලේකං අච්චන්තේන අපමත්තේන භික්කුණා කපියේපි න කපියෙහි කපියෙහි න කාතබ්බා ආමිසත්තාය ලෝලතායුහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය දාගැබ් බෝමලු හැමදමින්ද ගඳ දුම් මල් පහන් නෑදෑ පුදමින්ද දැහැටි වලදමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු ගමෙහි මිනිසුන් සමඟ ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුයි වැඩිමහල් සඟුන් හා ආදර ගෞරව ඇතුව නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුය.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 කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතු මෙහි નિયમિત ව්‍යවස්ථාවන් බිඳමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්යන දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පතෙහි සටහන් කළ යුතු. නැවතත් වර්දෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු මහතෙරුන් වුවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතු යෝගාශ්‍රමීය කතිකාවත නිමි.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 සද්දේ ආවා. සද්දේ හොඳට කෑලි කෑලි කපල වෙන් කරනකොට ඒකත් විභජ්‍ය ඥානෙමයි. විභජ්‍ය වාදෙමයි. ඒකේ කෝ විස්තර දැනගන්නකොට ආස්වාසිය මුලමදාග දකින්න වගේ විනිවිද වෙරෙන ගතියක් තියෙනවා. ඉතින් යා ඊටකොට සද්දෙට දොස් කියන්නේ නැහැ. සද්දෙන් නිසා ඥානෙ තියුණු කරගන්නවා. වේදනාවක් ආව නම් ඒ කපනවා වගේද, කොටනවා වගේද, පුච්චනවා වගේද, සැපද, දුකද, දුවනවාද, ඒක දනකද, රිත්තක්ද, තනද, එක තිතක්ද. මේ වේදනාව දිහා පොඩ්ඩක් විශ්සර බලන්න කරන්න බැරි. වේදනාව එන්නකොටම නොදකින් කියනවා. තද්දයක් එනකොටම නොදකින් කියනවා. හිතවිලක් එනකොට බෑන්ඩ අභිනත වූ රාග හිතක්ද, අපනත වූ ද්වේෂ හිතක්ද, අතීතේද, අනාගතේද කියලා බැලුවොත් ඒ හිතවිලි හය වෙන් කිරීමෙන් තමයි තමන්ගේ චරිත බලාගතයි.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 එතකොට 7 කිලෝමීටර් ගාණක් ඈතින් එද්දී නැත්නම් පීලට හැරමිටිය තියලා හැරමිටිය කන තිබ්බහම ශබ්ද ඇහෙනවා. බටේක වතුර යනවාද කියලා පයිප් ෆිටර් බලන්නේ කන තියලා බලනවා. එතකොට එයාට තේරෙනවා මේ මේ සමානලාට ඒ කම්පන වේගයක් විතරයි. සමානට ඒක සද්දයක් බාටපත් වෙනවා. ඉතින් ඒක <clears throat> අල්ලන්න දන්න කෙනාට සද්ද කරදරයක් නෙවෙයි. එයා සද්දෙන් ලෝකේ කියවනවා. ඒ වගේ හොඳට හිත සියුම් ප්‍රණීත භාවයටපත් වෙච්චාම වෙන කෙනෙක් කතා කරන්න ඉස්සලයාගේ විතක්ක ਵਿਚාර විපහාරේ පවා තේරෙන පටන් ගන්නවා. මෙයා මේකටයි අරාදින්නේ කියලා. මේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා <clears throat> කතා කරන්න ඉස්සලා කතා සද්ද තේරෙන පටන් ගන්නවා. තතරදේ දන්නවා. මෙයා මේ තතරන්නේ තටමන්නේ මේකට කියලා. ඉතින් ඒක අපි මේ මේ හිතේ විශේෂතාවයක් විදිහට දන්නේ නැහැ. පිරිසුදු හිතකන ඒක අභිඥාවක් වෙනවා. <clears throat> කවුරු හරි කියන්න හදනකොට අපි වෙන භාෂාවකින් කතා කරනවා. එයා කතා කරනකොට කියනවා. මොකට අතපය හොල්ලමින් කියන්නේ.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 පිරිසිදු වූ කල්හි දීප්ත වූ කල්හි කෙලෙස් නැති කල්හි උපක්ලේශ පහව ගිය කල්හි මුදු වූ කල්හි කර්මක්ෂම වූ කල්හි සිටි කල්හි නිශ්චල බවට පැමිණි කල්හි පරසිට දන්නා නුවණ පිණිස සිත යොමු කරේ නැඹුරු කෙරේ සෝ පරසත්තානම් පරපුග්ගලානම් චේතසා චේතෝ පරිච්ඡ ප්‍රජානාති සරාගම් වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති විතරාගම් වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති සංකිත්තං වා චිත්තං අය්‍යාලං වික්කිත්තං වා චිත්තං පෙය්‍යාලම් මහග්ගතම් වා චිත්තම් පෙය්‍යාලම් අමහග්ගතම් වා චිත්තම් පෙය්‍යාලම් සෞත්තරම් වා චිත්තම් පෙය්‍යාලම් අනුත්තරම් වා චිත්තම් පෙය්‍යාලම් සමාහිතම් වා චිත්තම් පෙය්‍යාලම් අසමාහිතම් වා චිත්තම් පෙය්‍යාලම් විමුක්තම් වා චිත්තම් විමුක්තම් චිත්තන්ති පජානාති අවිමුත්තම් වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති හේ අන් සතුන්ගේ අන් පුගුලන්ගේ සිත සිය සිතෙන් පිසඳ දනි සරාගසිත සරාගසිතයයි දනි විතරාගසිත විතරාගසිතයයි දනි සදේශසිත සදේශසිතයයිද දනි දෝෂ සදෝෂසිත සදෝෂසිතයයිද දනි වීත දෝෂසිත වීත දෝෂසිතයයිද දනි අමෝහසිත සමෝහසිත සමෝහසිතයයිද දනි වීත මෝහසිත වීත මෝහසිතයයිද දනි සංසිප්ත සිත සංසිප්ත සිතයයිද දනි වික්ෂිප්ත සිත වික්ෂිප්ත සිතේද දනී. මහත්ගත සිත මහත්ගත සිතේයිද අමහත්ගත සිත අමහත්ගත සිතේයිද සෝත්‍ර සිත සෝත්‍ර සිතේයිද සෞත්‍ර සිත සෞත්‍ර සිතේයිද සෝත්‍ර සෞත්‍ර දෙක එකනේ එහෙනම් මේකේ තියෙන සෝත්‍ර කියන්නේ ඉති පාරි මොකද ඒකේ සෞත්‍ර කියන්නේ ඒ දෙකක් තියෙන පරිවර්තන වෙලා තියෙන වචන දෙකක් පල්ලිය සවුත්තරන් කියන එකට ඉස්සරහ තියෙන වචනේ බලන්න. සවුත්තරම් වා කියලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා වචනේ අහන්නේ. ඒතකොට සිංහල සිංහල කිව්වද? සිංහල එකයි පාලි එකයි දෙක දෙක තියෙනවා නම් දෙකේම දෙක දෙක තියෙන්න eBay. අනිත් එකේ තියෙන සයින්ස් සෝත්තර කියන එක සවුත්තර අනිත් එකේ තියෙන්නේ අනුත්තර. අනුත්තරම් කියන්නේ අනුත්තරම තමයි සිංහලෙත් තියෙන්නේ. නම් කියවනවා වැරදි. දෙපාරක් කිව්වසන සෝත්‍ර කියන්නේ. ඔව් සෝත්‍රයි සෞත්‍රයි කියලා දෙපාරක් කිව්වා. ඒතකොට වැඩි සෞත් වෙනවා. අන්න ඒක නෙමෙයි. ආගෙන ඉන්නේ මිනිස්සු හරිද? කියවන එක විතරක් නෙවෙයි ආගෙන ඉන්නේ. ඉතින් ඉතින් ඒක මට පස්සේ නෑ. නැති යන්නම් බත් යාගන්න. සෝත්‍ර සිත සෝත්‍ර සිතයිද අනුත්තර සිත අනුත්තර සිතයිද සමාහිත සිත සමාහිත සිතේයිද අසමාහිත සිත අසමාහිත සිතේයිද විමුක්ත සිත විමුක්ත සිතේයිද අවිමුක්ත සිත අවිමුක්ත සිතේයිද දනි ඉදම්පිකෝ මහරජ සම්දිට්ඨිකං සාමාන්‍ය ඵලං පුරිමේහි සම්දිට්ඨිකේහි සාමාන්‍ය ඵලෙහි අභික්ඛන්ත තරංච පනීත තරංච මහරජ මේද පළමු දැක්කුණු සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයට වඩා මනෝඥ වඩා උතුම් සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලකි මේකෙත් අර ලස්සනට උපමාවෙන් හොඳ ලස්සන විස්තරයක් කියවෙනවා.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 රවුල් කොටයක් විතරක් පෙන්නනවා. ඒකෙන් බල බල ඉනකොට කැල්සිල් අපකඩල් පේනවා. ඒ වගේම තවගේ මූණ පේනවා. ඒ පේනකොට මගේ මූණනේ මේ පේන්නේ. ඔය වගේම තමයි තව කෙනෙක් දිහා බලනකොට යා තමයි අර අර කියන්නේ මම යා දිහා බලන ආකල්පෙම තමයි.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 එයාගේ සහයෝගයෙන් නැගිටවන්න. අමහක්ගත හිත පස්සට එන්නේ. නැත්නම් ඔහොමනේ ඔහොම ආන්ති කරන්නේ. ඔහොම ආන්ති කරන්නේ. ඒකට වැටෙලා තුවාල වෙන්නේ. ආ. කොටක් වගේ මොකක්ද තියා? පාලනය නෑ පාලනයකින් එන්නේ නැත්තම් ඒක පාට වැදගෙන වැටෙන්නේ ඔක. මේක එච්චර කරදරයක් නෑ. නෑ ඉස්සරත් මම දැක මොකක්ද දඩබඩ ගාලා පෙරළුණා උතන. සබකෝලේ වගේ එකක් තියෙනවා. ඔලින්නේ. එහෙනම් අනික් කටේ අයින් වෙන්න එතනින්. කොණ්ඩි ඔලුවට කියන්නේ මොකක් හරි ගන්නේ? අවශ්‍ය නැද්ද? ආ ටිකක් ඔය සෙම ටික පටලවිච්චාම එන් අඩිය වැඩිචා ඉවරයි. ඉක්මනින්ම රිලැක්ස් වෙන්න හරි. සෙක් ගියලා හොඳයි ගොඩක් මෙතන ඉන්න බෑ කියලා.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 කෙලස් නැති හිත ගැන so සෝ එවම් සමාහිතේ චිත්තේ සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනන්දනේ විගත උපක්ඛිලේසේ මුදු භූතේ කම්මනී තිතේ ආනින්ජප්පත්තේ ඔය ටික තමයි කායනුපසනාවෙන් ආරම්භ දෙන්නේ. ওই ටික නැතුව කයේ කය විශේෂවත් දැනගන්න බෑ. කය කය වශයෙන් අජත්ත බහිදා තේරෙන්නේ නැහැ. වේදනාව වේදනාව વિશે දැනෙන්නෙත් නැහැ. වේදනාව දැනෙනව අවුල් වෙච්ච හිත. කම්පන චංචල වෙච්ච හිතේ පේන ප්‍රතිරූපය වගේ. හිතක් දැනෙනවා. හිතත් කෙලස් වෙච්ච හිතේ. ඊට පස්සේ ධර්මයක් දැනෙනවා. පොතේ තියෙනවත් ඒකත් අවුල් කරලා දැනෙනවා. හැබැයි ඒ කිසි ගතියක් නැහැ නිකන් හටියට මේ කිරි ගොමයි කලව වුණා වගේ. කිරි මුත්‍රා ටිකු කලව වුණා වගේ. පොත්ත පොඩ්ඩයි තියෙන්නේ. ඒ ඇති. ඉතල දැනගන්න ඕනේ කායනුපස්සනාව හරහා අපි හිත ඔපරේෂන් එකට ඉස්සලා ලෙඩා සීනටි කර ගන්නවා වගේ සමාහිතේ චිත්තේ මුදු භූතේ කම්මණියේ ඒ ටික එනකම් මෙයා උත්තට මේ පීය ගා ගන්නවා වගේ කීත ගා ගන්නවා වගේ ලීකපණ්ඩේ යන්න එපා මේ ඉස්සලා ආයුධය හකස් කර ගන්නවා. ඒ ආයුධය හකස් කරගත්තට පස්සේ ඊට පස්සේ ලීමිටම දාලා තියෙන කීතෙන් ලීමිටම කපතයි. ඉතින් අපිට වෙලා තියෙන්නේ කායනුපසනාව කරගන්න ක්‍රමේ දන්නෙත් නැහැ. වේදනානුපසනාව ඉස්සර කරන්න හදනවා. චිත්තානුපසනාව ඉස්සර කරනවා. පේනවා ඇත්තටම පේනවා. ඒ පේන එක අවුලක් බව දන්න. පේන එක මේ කඳබඩ වින් කරලා විසඳ ගන්න බැරුව සමස්තය පේනවා. අර පිරිසුදුව නැහැ. මේකට කියන පරිච්ඡේද ඥානෙ නෑ. මේක ආවට පස්සේ පේනවා තමන්ගේ හිතමයි අනුගේ හිත. කවුරු හරි බැන්නොත් ඔබ රාග දනවන හිතවිල්ලක් ඇති කරුවා මට කියලා ඒ වස්තුස් නෙවෙයි රාග දැන හිතලා තියෙන තමන්ගේ හිතම තමන්ගේ හිත රාගුණාට පස්සේ කබරු ගෑ තල ගෑ වෙනවා.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 එයා කවදාකවත් ගෑනුතරය දැකලා තිබිලා නැහැ. පොටුවේක ගහලා තියෙන පිච්චිච්ච තනිය වෙනඳ. ඒ හාමුදුරනේ පේන්නේ පිච්චිච්ච නැති තනිය. ඉතින් ලොකු සංචායිල කිව්වා මොන විකාරද ඕක ගෙනල්ලා ෆොටෝ ගහන්න ඕන ගලවලා දාන්නේ කියලා. ඒ නිසා අපි අසුබේ වරවන්න කාට හරි චිත්තයක් ඇඳලා පෙන්නනවා කියලා කියන්නේ. එහෙම සෙන්නේ රාගරත්ත වෙලා නම් ඌට එකේ පේන්නේ සෝ මේ රාගේ. අපි හිතන මේ අසුබෙන් අසුබෙම පෙනේ කියලා නෑ එහෙම ගන්න නෑ. ඒක දන්නව රහතන් වහන්සේ. ඒ නිසා රහතන් වහන්සේ අසුබ චිත්‍රයේ සුබේ බලන්න පුළුවන්. සුබ චිත්‍රයේ අසුබේ බලන්න පුළුවන්. සුබ අසුබ දෙකේ කැමැති එකක් බලන්න පුළුවන්. ඒක විකූර්ණයක්. ඒක රහතන් වහන්සේගේ තියෙන දක්ෂකම. ඉතින් ඒ නිසා මණ්ඩන ජාතක තරුණ පිරිස් අනුන්ට රාගය ඇති කිරීම තමයි ඔක්කොම කෝලම් කරන්නේ. බැලුවාම යක ආජුවයි. <laughs> ඒ රූප ලාවන්‍ය නැතු හිටියන ලස්සනයි. කිව්වට අහන්නේ මොකද උන් අහන්නේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කියන එක. ඔය ගෑනෝ නිකන් නාලා හිටියන ලස්සනයි. ඔය ලතු උල්ලලා පාට ගාලා <laughs> අනම්මනම් කරගෙන ඉනකොට වස වස අජුවයි. කිව්වට අහන්නේ මොකද ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක ඒකට හදපු එක පෙන්නලා. ඒ නිසා අපි පෙන්වන්න හැදුවාට දැන් පොඩි ළමයාට එහෙම පෙන්වන්න ඕන ගමන් නැහැ. ඌට රාගයක් ද්වේෂයක් වෙන් වෙලත් නැහැ. මෝහෙත් කියන එක ඊවා ගිහිල්ලා කාගෙත් පොඩි එකා කාට සුන්දරත්වය ඇති කර දෙනවා. හොඳටම 60 70 වෙනකොට පස්සේ පපෝදියා බලන්න ගෑණිට පිරිමිට කියලා අල්ලන්න බෑ. <laughs> එතකොට උස්සලා බලන්න දෙයක් නෑ ඕකේ. ඒ ගෑනු වහගෙන ඉන්නේ ලැජ්ජාවට.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 ස්තුති කරාන යා ස්තුති බාර ගත්තේ නැහැ. ඒත් නොදකින් කියලා හිතෙන් හිතන ඉච්චරයි. බැන්නන. දැන් බුදුහාමරහන හොඳයි උඹ මගේ ගෙදරට ආවා. මම ගෙදර හිටියේ නැහැ. උඹ ඔබ හදානව පෙනුම කැම ටික ගේ ඉස්සරහ තියලා යනවද? නැත්නම් ගෙදර ගිහිල්ලා ගෑනිත් එක්ක කනවද?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 ඒ දව පේන්නේ අර මුදු භූතේ කම්මනියේ තිතේ ආනන්ජප්පත්තේ වෙනකන් හිතන්නේ දැන් මෙයා මාව කූප කරා මෙයා මාව රාග රස්ත කරා, ද්වේෂයෙන් දූෂිත කරා, මෝහයෙන් මත් කරා. ඒ නිසා මු ගොම්බ කටරිවට වෙන්න ගහන්න ඕන කියලා හිතෙනවා. ගැහුවටත් කමක් නැහැ.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 මෛත්‍රී නොකිරුවා නම් නැද්දකින් ඔබදන් නොදොම් කියනවා. දකින්න දකින්න දැන හැප්පෙනවා. දකින්න දැන තන අවුල. ඉතින් ඒ නිසා ඒක තේරුම් අරගත්තා නම් බලන්න අපි මේ අපි අසුරු කරන පිරිසෙන් මමයා කවුද කියලා අල්ලගන්න. නැත්නම් මම යාගේ හිත කියනවා කියලා කියන්නේ.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 මනස නරක කරලා තියෙන්නේ පරිසරය. නිසා පරිසරේ වාක්‍යන්න ඕනේ. උප්පත්තියෙන් ලස්සන ඉපදින සතා නරක කරනවා. ඒ නිසා ඒ විදිහට කල්පනා කරලා බැලුවොත් ලෝකනායකයෙක් පාටපත් වෙනවා. හැම මිනිහෙක්ම හොඳයි ස්වභාවයෙන් හොඳයි නරක කරලා තියෙන්නේ කාල් මාක්සියෝ පන්ති සටන් නිසායි කියලා. එදින ගියාම ආර්ථිකේ නිසායි කියලා.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 මොකද මේ යන රැල්ලට අහුනොත් කරන්න බෑ. ඒ කියන්නේ වෙනම සම්මුති සත්‍යයක පළච්චාවයි. වෛර කරන්නත් එපා, හදන්න යන්නත් එපා. එහම හැදිච්ච කට්ටිය පොඩ්ඩක් පාරෙන් අයින් වෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලත් එක්ක එකතු වෙලා ඉන්න ගියාම ලේනවා. අරක සාධාරණව පේන්නවත් ඕනේ මම වුණත් වරද්දාගත්තොත් උතන තමයි.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 බලාපොරොත්තු වෙමු. පස්තර ඉදමින්නස. රත්න සූත්‍රයේ තියෙන සමින්නස. මේ සුප්පිය උත්තාමනසාදන නික්කාමිනෝ ලෝකන සාසන. මේ ප්‍රතිවත්ත මුතම ගාය. ලද්දා මුදා නිබ්බති මුඤ්ඤමාන. ඉදප්පි සංගේ රත්න ඒ ඒ කියන්නේ එතන ආමෙන් නැහැ. කියන්නේ මුළු ගාථාවේ තේරුපද නැත්තම් කොතනද හිත වැදිලා තියෙන්නේ?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 කොරු ඉන්නවද කොච්චර ලෝකේ? අන්ධයෝ ඉන්නවද කොච්චර? ඒ මිනිස්සු කියන ගත්ත මොනවා කියන්නේ? අපි මේ මේ තියෙන හැපෙන්නේ නැහැ කියලා මැරෙන්න ආවා. ඊට පස්සේ චන සම්පත්තිය ගත්තාම 100 100ක්ම තියෙනවානේ. අපි ඒක පන්නගෙන අතීත අනාගතේ ජීවත් වෙනවනම් අපිට එතකොට ෂණ සම්පත්තිය වර්තමාන මොහොතර ගන්න බුල්ඩෝසර් ගේන්න වෙනවා. තල්ලු කරගෙන එන්නේ. නෑ ඕනේ. ඒ වගේ හැම කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ ඔක්කොම බින්දුවට වැටෙනවා ක්ෂණේ පන්නපුවා. ඒ නිසා කනෝ වේ මා උපජ්ජගා කියලා තියෙන අහෝ ක්ෂණේ මා නොයික් මා වාවා. මට හැම වෙලාවෙම එළඹ සිටි සියේ ඉඳ ලැබෙනවනම් සද්ධාම් දානෙ බුදුන් දුන්නා.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 ඒ දෙක හැම කෙනෙක් ගාම තියෙනවා. එන්නේ ඒක නැතුව මේ එලඹෙන්න පුළුවන් අපි කියන ප්‍රභවය එලඹෙන්න පුළුවන් පින භව සම්පත්‍ය අපි ඔක්කොටම සමානයි. යම් කිසි කෙලඹ වාසය කරනවා ලද්දා මුදා නිපුතින් පුඤ්ඤමාන. නොමිලේ ලද්දා වූ නිවන බුද්ධි විදිනාසුලු. මට කියන්න තියෙන්නේ වර්තමාන මොහොතට එළඹිච්ච ගමන් දැවිලි තැවිලි ස්වරූපයක් තේරෙනවා.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 දුඹට එහෙම ගන්න නැහැ. හැබැයි ඔය තියෙන එක පේන්නේ මහා බයක්. මේක ඉන්දෙන් ඉන්දෙන් වැඩි වෙයි. සැක වෙයි කියලා. ඉතින් ඒකෙන් එයා ගිනි ජාලාවක් හදා ගන්න. ඉතින් පැහැිනවා. ඕනම කෙනෙකුට ඕනම කෙනෙකුට පැමිණි දුක දරන්න පුළුවන්. ඒ කියනවා වට්ටක වල කවදාකවත් වට්ටක වලට දරන්න බැරි gediyeන්නේ නැහැ. ඒක බොරු. ඕම වට්ටක වල gediye මෙච්චර විතරයි තියෙන්නේ. වැල මෙච්චර විතරයි තියෙන්නේ. ඒකට වට්ටක වල කියන්නේ කවදාකවත් වැලට දරන්න බැරි gediye. ඉතින් අපි කරා පැමිණෙන්නේ එන්න ඕනේ. ඒක ඉන්නේ හේතුවක් සහිතව. ඔක පිළියම් කරලා කරන්න යන්නේ. මං කියන්නේ මේ හෙදකම එපයි කියලා.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 ඔය දඟලන්නේ පුළුවන් කාරකම් තියෙනකන් තමයි. ඉතින් ඒ නිසා ලද දෙීමත් බලාගෙන ඉනවා මට ඔය වගේ තව දෙතුන් දෙනෙක් ඉන්නවනම් මම ගෙනත් යන්නේ. හොයන්නම අරුව જાති. ඉන්නෝනේ ඌ හොඳටම දන්නවා <laughs> ඉන්නේ මට දන්නවා කටු කැලේ ගාලේ නෝලියාවක් දෙනවා ඒට උදේ කපනවා. කටු කැලේ ඉන්නේ කපන්න ඉන්න හරක්. ජොල්ලිය තනකොළ කනවා. ඒක තාම කටුකලේ ඒ හරක් මර දන හරක ඉන්න දන පාරයිනේ තියෙන්නේ. එතන පොඩ්ඩක් පල්ලෙහා තමයි මහයාවේ කපන්නේ. පස්වෙනා පස්වෙනා උදේට අරගෙන අරගෙන යනවා එන්නේ උංගී කට්ටිය. මේ තමයි තියෙන්නේ කටුකලේනේ ගාලේ නොලිය වද උන්ට හොඳට තනකොළ දෙන උන්ට ගානක් නැහැ උන්ට වතුර බොනවා.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 කමන්නේ. ඒකට කමන්නේ වර්තමාන මොහොතේ ජොලිය ඉඳගෙන. නැත්තම් අරකට නැහැ මේකත් නැහැ කරන වැඩේ ඉතින්සා ලද්දා මුදා කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ උගන්වන්නේ අපට නොමිලේ ලද ක්ෂණ සම්පත්තිය. පණ්ඩිත ස්වාමීන් ලියලා තිබුණා කනෝ වේමා උපජ්ජකා. අහෝ ක්ෂණේමාව නොයික්ම වාවා. ඒගාට ලොක්සාංශිත් වගේ පදයක් හොයලා දාලා තිබුණා. මේ ලැබිච්ච මනුස්සකම් පාවා දෙන්න එපා මේ ලැබෙන්න තියෙන සැප ගැන හිතලා. වර්තමාන මොහොත පාවා දෙන්න එපා. මේ වෙන්න තියෙන ජයග්‍රහණ සැප සම්පත් විතර මේකේ ඉඳගෙන තමයි ඕන දෙයක් කරන්න පුළුවන්. තවගත තියෙන සමින්නාංශ සත්ව සත්ව සම්මසති කන්දාන මුදෝද්‍රයම් ලබති පීති භංගුද්දම් අමතන් තං ඒත් ඒකම නේද සාමින්න.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 වර්තමාන එළඹිච්ච දුක. ඒකට බබ එළඹ වාසය කරන එක ප්‍රමෝදයක්. ඉතින් හුඟ දෙනෙක් ඕක ගැඹුරුයි කියනවා. පිළිගන්න කැමති නෑ. මට බේන්නේ ගැඹුරු නෙවෙයි. ඒකට පිළිගන්න ඕනේ නෑ ඒගොල්ලන්. ඒගොල්ලෝ මේ සංසාරේ කකා කකා යන්න තව ආශාව තියෙනවා. මේ වෙන වෙන සැප දුන්නා මේක ඇඩුවේ අඩුවේ කියලා නෑ.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 පිරුණාල සමරවුම කියලා සම නෑ ඒක. ගුරුත්වාකර්ෂණ නිසා දැන් ලෝකයේ මෙහෙන් කරගෙන කරගෙන සිච්චිජි හරිය මහත වැඩි අනිත් පැත්ත මහත අඩුම කරකිලා කරකිලා කරකිලා මේ ඇදිලා තියෙන්නේ මේක. ඒ ගතිය නිසා අජටවකාශය හදනවායි කියලා. අජටවකාශය හදා ඉතින් කරත්ත දුවන්න බෑ අජටවකාශය.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 මම දැන් මැරෙලා නැති බව දන්නවනේ. නිින්ද කියලා නැති බව දන්නවනේ. ඒක මහා පාළු ගතිය. ඒක මුස්පින්තුවක්. උකට ප්‍රමෝදේ කියා ගන්න. උකට හුදකලාව කියා ගන්න. උකට පිළිච්ච ගතිය කියා ගන්න. උකට සාමේ කියා ගන්න. උන අලවට්ටම් කරන්න ගිය ගමන් ඕක කරකිනවා. මොන જાති කරන්න ගියත් කෙනෙක් වුණා. මොනවා කරන්න ගියා ක්ෂණේ ඉක්මනවා. එතකොට අහිංසකම නැහැ. ස්මාර්ට් වෙන්න හදනවා. ඒ ඒ ස්මාර්ට් වෙච්ච තරමට විඳිනවා. විඳ වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයක දුක පිළිගැනීම නාස්තික වාදයක් කියලා බුදුහාමුදුරුවෝ චෝදනා කරා. යම් ප්‍රමාණයක දුක නිතරම තියෙනවා කියලා පිළිගැනීම මේ විනාශයක්. රස විඳින්නේ නැති අරස රසයි. එහෙම නැත්නම් අපගබ්බයි. එහෙම නැත්නම් අකිරිය වාදයි. මොකද නිකන් හොඳ අත පිටත් අත යන ඉඳ කතා කරනවා කියලා. බුදුන් කිව්වා ඇත්තටම කියනවා නම් කෙලස් එක්ක බලනකොට මොනවත් නොකර ඉන්න කෙන මං කියන තමයි. බුයි කියන කතාව ඇත්ත ලෝකෙට නිකන් ඉනව නෙවෙයි. කෙලස් නොකර ඉන්න එකට නම් මං අක්කඩිය වාද තමයි. නාස්තිකවාද කියන්නේ කරන හැමදේම දුකක් නම් කාටද කියනවා අත උසලා කියන්නේ නෑ මේ දේ කරන එක දුකක් නෑ කියලා. එහෙම එකක් නෑ මේ. කිංචන දුකට නමක්. අකිංචන නිවනට නමක්. කිංචන කියලා කියන්නේ කිසිවක්. ඒක දෙයක් හෝ යමක් කෙරුවොත් ත්‍රිබුණදී තව වැඩි ප්‍රකර්ෂණයක් ඇති කරනවා. තාපයක් ඇති කරනවා. ඉංගවන්න වෙනවා. එනිසා පුළුවන් තරම් ප්‍රමාණයක් නිස්සද්ද වෙලා ගත කරන්න පුළුවන් නම් සෙනගත් එක්ක ඉඳලා කරන්න බෑ. සෙනග ඉන්නකොට එක එක ව්‍යාපාර වරේ මචං මාමුදේ නාන්න ගියොත් අම්මා දලා වීමට දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ කියලා හිඩ් එක ගාගෙන ඉන්න එකයි තියෙන්නේ.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 ගලක කොච්චර පිරිච්ච ගතියක් තියෙන කද්දාකවත් ඒකේ අපි හිතුවට ගලක ඒකට ආවේනික ජීවන රටාව මේ චලන රටාවක් තියෙනවා. ඒ ඒ අංශුත් කරකැවෙනවා. ඒ අංශු දන්නේ නැහැ පණතිය කර නැති එක තියෙන කියලා. අපේ ඇසේ තියෙන අංශු දන්නේත් නැහැ පණතිය එකද පණ නැති එකද කියලා.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 පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මම හිතන්නේ මම කියලා තේරුම් ගත්තේ ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ මම කාටද දේශනා කරුවේ කියලා මේ කාරම්භයද කියලා. එතකොට උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අන්තරු බ්‍රාහ්මණෙක් ඇහුවොත් මෙහෙම දැන් ඕරම්බගේ සංයෝජන ගැන ඒ වෙන බ්‍රාහ්මණෙක් ඇහුවොත් දැන් නිවන් දකින පැත්තනේ අපි කියන්නේ සංයෝජන ප්‍රහාණය කරනවා. එතකොට මේ අන්තරු පරිභාජික අහන්න පුළුවන් දැන් පොඩි දරුවෙක් ඉන්න අත දරුවා. ඉතින් මෙයාට කොහොමද මේ අනුසය වෙන්නේ මෙයා කියලා. ඒ කියන්නේ එයා දන්නේ කාමච්ඡන්දේ කියන්නේ මොකද්ද? එයා ගෑනිදු පිළිමිද කියලා දන්නේ. එතකොට ධර්මයේ දන්නේ නැහැ. එතකොට විචිකිච්ඡාව අනුසය වෙන්නේ කොහොමද? ඒක මෙහෙම පහ ගැනම විස්තර කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට කොහොමද උඹ පිළිතුරු දෙන්නේ කියලා භික්ෂුන් වහන්සේ එතකොට මේ කවුරුත් නෑ මුකුත් කියන්න දන්නේ ආනන්ද සන්හන්සේ ආරාධන කරන සාහින්හන්ස දැන් වෙලාව හරි භාග්‍යවතුන් වහන්සේ උභාන්සේ දේශනා කරන්න. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ හරියටම පෙත්ත හවලා පෙන්නවා මේ මහන්නේ මේමයි සත්පුරුෂයන් නොදැක්කව සද්ධර්මයේ නොයසුවව එහි නොහැසුරුණා වූ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට සංයෝජන ප්‍රහාණය කරන්න බෑ කියලා.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 ඉතින් ඒ කියන්නේ ඒ කට්ටියට මේක තේරුම් ගත්තොත් ඒකේ ඒ කට්ටියගේ ඉන්දිය මෝරලා තිබ්බොත් ටග් ගරින් කියන මේක මේ මෙයා කරන්න පුළුවන් කියන තත්ත්වේ තියෙනවා කියලා. ඒක මේ මාළිකපිට සූත්‍රයේ දෙන වාදේ හරිම ලස්සනයි. ඔබ නිවන් දැකලා ඉන්නේ ඔබ දන්නේ නැත්නම් ඔබට නිවන් නැහැ. පිටින් බේ අඩුපාඩු බල බල අරබිනියා මට බැන්නා. අරයා මට ගැව්වා. මට බඩ එකක්මයි දෙකක්මයි කික්කේ ඉන්නවා. පුතන්න පොඩි එකා නිවන් දැකලා තිබු දන්නේ නැහැ. ඌට වාදෙන් ඔප්පු කරන්න බෑ. ඒ නිසා නිවන් නැහැ. අපි ඉන්නේ කොච්චර කෙරුවත් වර්තමානයේ අපි දන්නේ නැහැ. අපි කොහොමද කියනවා මගේ හිත සතිය කරනවා මට සමාධිය කරනවා කියලා මැරෙන්න හදනවා. මේක තමයි සතිය කියන්නේ. ඉතින් නෑ කියනවා ඉතින් මොනෝ කරන්නේ ඉතින් ඌම කියනවා නේද සතිය නෑ කියලා මේ සතිය ඉන්නකොට ඌම කියනවා සතිය නෑ කියලා ඉතින් උඹ කාපන් උගේ කර්ම ශක්තිය ඉන්නේ හැම වෙලාවෙම සතිය කවුරක්වත් ඔය තටමන දෙයක් නෑ සතාධිපතේ යදම්බේ ධම්මා ඉතින් මේ මිනිස්සු උප්පු කරලා පෙන්නන්න පුළුවන් තරම් මට කැස්ස වැස්ස නිසා සතිය නැතුණා වැස්ස ආපු නිසා සතිය නිසා මැස්සෙක් ආපු නිසා සතිය නැතුණා කියලා විලි වෙජ්ජ නැහැනේ උන් මැස්ස ආව බව දන්නෙත් නෑ භාවනා නොකරුවා ආන කරුණසයි දන්නේ සතිය නිසා ඌ කියන්නේ සතියට මැස්සට සතිය කරන වැස්සට සතිය කරන මට මැස්ස නැත්නම් පුළුවන් භාවනා කරන්න.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 ඉතින් බුදුරජාණන් කියනවා සතිය තිබුණාට වැඩක් නැහැ. මම ඉන්නේ සතියෙන් කියලා සම්පජඤ්ඤේ නැත්තම්. ක්‍රිකට් එක අවුට් එක ගිය ගමන් how is that කියලා හුවේ නැත්තම් වැඩක් නැහැ නේ අම්පයර් කරපණ ඉන්නවනේ එතන අපීල් කරන්න එපා අපීල් කරන එක කසඩ්නස් කියලා කරපණ හිටියොත් ගේමක් නැහැ අවුට් එක යන්නත් ඕනේ ඒත් එකම අපීල් කරන්න ඕනේ අපීල් කරලා නුදුනොත් එහෙම අම්පයර් කොට උදේ අපීල් කරේ නැහැ නේ ඉතින් ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ සතිය තියෙනවා කැඩිලා නැහැ කවුනේ විරුද්ධව කතා කරන්නේ විතරංග ජය. අපි නිවන් දැකලා. මං කියන්නේ මේ ඇඳලා සෝවන් වෙලා කියලා බෝඩ් ගහන පච්ච කොටගෙන ඉන්න කියන එක නෙවෙයි. මේ මයිලඟ සංවිධ නැති වෙලා තමයි වැඩි. සක්කායදිට්ඨිය නැති වෙලා තමයි වැඩි. මේ සීලබ්බත පරාමාස නැති වෙලා තමයි වැඩි. විචිකිච්ඡා නැති වෙලා වැඩි. අර අපි තියෙන ටික විතරමනේ කතා කරන්නේ. ඔකට කාලකන්නිකම කියන්නේ සප්පුරිසණං අදසාවි සප්පුරිසර්මේ අකෝවිද සප්පුරිසාව. දැන් මේ අවිනීතෝ. අරියාණං අදස්සාවි හරි ධම්මේ අවිනියතෝ හරි ධම්මේ අකෝවිදෝ ආර්යයන් වහන්සේලා පවු නැත්තේ නෑ එයා කියන්නේ ඒ ටික බොහොම සුළුයි අපි දෙගොල්ල මේක නැති කරමු ස්වභාවයෙන් මම දන්න මට කාටවත් කරදර කරන්න හිතෙන්නේ නෑ කරදර වෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒ සමා වෙන්නේ ඒක ඉතින් වාහනේ යනකොට එන ෆ්‍රික්ෂන් එක වගේ මට කාටවත් කරදර කරන්න ඕනේ කාර්ද කෙරුවට ගැලකට ගිල කිනානේ සමාවෙන්න මං හිතලා කෙරුවේ නෑ. නමුත් ඔබතුමාට හිතෙල්ල තියෙනවා මට ධර්මේ නාමේ, සාමේ නාමේ, ශාසනයේ නාමයේ සමාවෙයි. පිව් බණීමට බණී වදිනවා. ඉවරනේ. chapter close නේ ආය ගෙනියන්න දෙයක් නැහැ. ප්‍රසිද්ධිය කියන්න ඕන මේකට දිත්තේවා සුතේනවා දිත්තේනවා සුතේනවා පරිසංකායම වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පිටිකටසා. අනේ ආයසොත් මොනවද වැරද්දක් කළා කියලා කියන්නේ.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 විරුද්ධපක්ෂය හැම වෙලාවෙම වලිය දිනවා. නමුත් රජයේ බාරගන්නේ විතරක් බාරගන්න රජයේ. ඒ වගේ හැම වෙලාවෙම කුසලයේ ඉස්සරහින් තියන්න බෑනේ. අකුසලයේ ගන්නනවා කාටද කියලා කියනවා මම කෙලවෙගෙන එන්නේ. අන්න මේක රාගයක් ඇවිල්ලා තියෙනවා. ඒක ආවා. එතන මට ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා ඒක ආවා. ඒක මොහයක් ඇවිල්ලා තියෙනවා ආවා කියලා. ඒ මනුස්සයා දෙයයන්ාන්සේ නෙවෙයි. සර්බලධාරී නෙවෙයි. බුදුහාමුදුරුවෝ නෙවෙයි. එයාත් මෛත්‍රී කෝවි ගිවිසගත්ත කෙනෙක් ගිහිලා කියනවා මම මේ කියන්න කියලා තියෙන්නේ ඔන්න මම කියනවා කිව්වට හරියයිද දන්නේ ආවි කතානම් පහසුවති හෙලි කරොත් පහසුවක් තියෙනවා අඤ්ඤමඤ්ඤ වචනයක් කියනවා ආයිති සංවරේ පිටම යකෝ එහෙම එහෙම එහෙම ආයිති අවසෝ සංවරේ යාත බුදුහාමුදුරු වගේ ඔය සුප්‍රීම කෝට් ජජ් වහන්ට යන්න ඕනෙත් නෑ සාමිංශකාරව වහන්ට යන්න නෑ තව තමන් එක්ක ඉන්න බ්‍රහ්මචාරින් වහන්සේ නමකට කිව්වොත් මෙන්න මේ වැඩක් එක්ක වුණා එක්ක වෙනවා ඉතින් යාට තේ ඒකට යත් වගේ කියන්නේ මගේ වැරද්දට.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 ඌ දන්නේ නැහැ බ්‍රාහ්මණයෙක් කියලා. ඒ වගේම අපි සත්‍යයෙන් ඉන්න වෙලාවේ ඒක අනුමත වෙන්නේ නැත්තම් අනුගමනය කරන්නේ මං කියන්නේ සමාදම් වෙන්නේ නැත්තම් ඒකට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. ඒ වගේම එළඹ සිටින බව. දන්නේ නැත්තම් ඒකට එළඹ සිටියයි කියලා මම කිසිම ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු ස්වභාවයෙන් හොඳයි. එන අන්ත ධාමනිකයා වුණා ස්වභාවයෙන් හොඳයි. ඒ නිසා එතෙන් පත්තලා තියෙන සමාජ තත්ත්ව නිසා. ඉතින් අපි යාව මරන්න හදනවා. බලන්න නිකන් අනවශ්‍ය මාසික පෞ සමාදන් මේවා කරගෙන තියෙන අපිට කවුද විනිශ්චය කරන්න අයිතියක් තියෙන්නේ. බුදුරජාණන් කිසිම තැනක අයිතිවාසිකම් කියන වචනේ පාවිච්චි කළා. මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක නැහැ. ඒ නිසා බුදුරජාණන්ගේ නීතිය හැදුවොත් බුද්දිස් ජුරිස්ප්‍රුඩන්ස් එකක්. ඒකේ මම යාට කන්නාඩියක් වෙන්න පුළුවන් උපරිම. එහෙම නැත්නම් උඹට මෙහෙම කරන්න ඕන කියලා දඬුවම් කරන්න ගිය ගමන් ගෙවපන් සංසාරයක් ගෙවපන්. අපි දැන් කරන්නේ මොකද්ද? දරුවගේ වැරදි ඔළුවේ දාගන්න. ගෑණිගේ වැරදි ඔළුවේ දාගන්න. මගේ මිනිහගේ වැරදි කියලා ඔළුවේ දාගන්න. මගේ කියා ගන්න. ඉතින් ඊට පස්සේ එක එක පොඩ්ඩක් එකක් කරන්නේ හැම තැනම ගන්න. අනා ගන්නවා අනාගාමි වෙන්න තියෙන කී. අනා ගන්න කට්ටියට අනාගාමි වෙන්න බෑ. ඒකට දැනගන්න ඕක මොකක් කරගෙන උගාගත්ත අය ටොං ගණන් තිබ්බත් ඉවරයි.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 උච්චර කොච්චර කොළ තියෙනවා. දැන් විද්‍යාඥයෝ කියනවා අනේ බුදුහාමර බලන්න ඔක්කොම දැනගෙන පොතක් ලිව්වා නම් සයින්ස් එන්සයික්ලෝපීඩියා එකක් කොච්චර ෂෝක්ද. උන්වහන්සේ පොට්ටු තියන්නේ නැහැ. කක්ක පොට්ටු තියන්නේ අපි වැඩිම ගාන එකනේ. ඒක වවාගෙන ඛණ්ඩනේ මේ රැකියා වෘත්තීන් තියෙන්නේ. ඇමරිකාවෙම කක්ක අරගෙන අනික කට්ටිය ගාන එක තමයි ඒගොල්ලෝ කරන්නේ.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 ඉතින් ඒ නිකන්තනාද පුත්ත කියනවලු යම් බහුලං යම් යම් කම්මං යම් බහුල යම් බහුල යම් බහුලං කරදී තන්තං නීතේති. මොකද්ද කරන්නේ? බරපතල අකුසල කර්මය යනෝ අපායට යනවා කියලා. ඉතින් බුදුරජාණන් සානෝ මේ මිනිස්යාගෙන් මේ ඉතින් මනස ඒතකොට පෙරදිලා ආනන්ද හමුනවා. මෙතන උදේ ඉඳලා හැන්ද වෙනකම් සතුන් මරනවා. සතුන් මරණ චිත්තක්ෂණද වැඩි සතුන් නොමරන චිත්තක්ෂණ වැඩි. අනේ සතුන් මරණ චිත්තක්ෂණ කොච්චර පොඩ්ඩද කියලා බලන්න. ඒක නේ සමාදන් වෙවි ඌට අපිත් සමාදන් වෙනවා ඌ සතුන් මරන එක කියලා. ඌ හොරයි කියලා. අපි සමාදන් වෙන්න වෙන්න අර කපුට්ටු දෙබිල්ලමනේ වෙන්නේ.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 ඒක තමයි මේ මානික පුත්‍ර සූත්‍රයේ තියෙන්නේ. ඒක හරියම ලස්සනයි මේ බුද්ධ ජානංශයේ සුචරිතවාදයට ගහන හැටි. අපිව දකින සුචරිතවාදයේ සීලබ්බත පරාමාස වශයෙන් සලකලා විසිකොල්ල දානවා. සීලේ දක්පන් සමාධියට හේතු වෙන එක තමයි සීලේ. සමාජයට බාධා කරන අනුන්ට සාප කරන සීලේ සීලබ්බත පරාමාස. ඒක තියෙන බුද්ධ ධර්ම විතරයි. මොකද අන්තිම කමාන්ඩ්මන්ට්ස් නේ තියෙන්නේ. මේක තියෙන්නේ සීලේ. ඉතින් අපි සීල් සීල් තුන් අනිත් ඔක්කොටම වැඩිය සමාජ විවේචනයි. සමාජ විවේචනය කරන ඉතින් මනුස්සයරත් හොඳක් නැහැ. ආලපානින්නාටත් හොඳක් නැහැ. පත්වල තීරුවල ඉවරයක් නැහැ. කට කතාවල කෙලෝරක් නැහැ. ඒ නිසා එවැනි තැනක ඉන්නවට වැඩිය හොඳයි ගස්වල පොතු උලා කාලා ජීවත් වෙන්න. කැලේකට වෙලා ඉන්නේ. අවසරයි අම්මලා. ඉන්දියාවේ දැන් ඔන්න අපිට සල්පක් හම්බ වුණා. අපි 100ට ඒ සතා මරුවා ඒක හරි. ඒක ඒ වෙලේ විතරයි. නමුත් අර බිස්නස් එකල හරක් මරන්නේ ආයක ප්ලෑන් කරනවා.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 ඉතින් අවසාන වශයෙන් විශ්‍රාම ගිහින් විශ්‍රාම කිය පසුතැවිලි තමයි ඉඳලා තියෙන්නේ ජීවිතේ ගැන. අවසාන දවසේ විශ්‍රාම ගිහිල්ලා ගෙදරට ඇවිල්ලා හොඳ කිරිබතක් වෙලා සුදු පිරුවටයක් ඇඳගෙන මේ කිරිබත කන්න ගත්තා එතකොට මේ සාරිපුත්ත සන්නාන්සේ මේක දැකලා දන්නවා මෙයාට පිහිට වෙන්න පුළුවන් කියලා සාරිපුත්ත සන්නාන්සේ වඩිනා ගේ ඉස්සරහ පින්නපාත එහෙම එතකොට මේ තම්බදාටික ඉතින් අර සතුටින් අරක මේ කණ්ඩ තිබ්බක පිළිගන්නවා මේ සාරිපුත්ත සානන්සේ ඊට පස්සේ සාරිපුත්ත සානන්සේ ධර්මයේ දේශනා කරනවා ඉතින් ඊට ඉස්සෙල්ලා ප්‍රශ්න අහනකොට ඉතින් කියනවා මෙහෙමයි සන්නාස මට නම් ඕක කරන්න බැරිය මොකද මං ජීවිත කාලෙම මේ අලුගෝස රස්සාව කිරුවේ මිනිස්සු මරපුයි කියලා. ඉතින් සාරිපුත්ත සන්නාන්සේ අහලා මේ කැමැත්තෙන්ද කිරුවේ කියලා. දැන් උඹේ උමනාවටද මේක කිරුවේ කියලා. දැන් මරපුන් එක වෛරයක් තිබුණා කියලා. ඊට පස්සේ මේ නෑ එහෙම නෑ රජතුමා අන කරපු ඉඳන් මම රස්සාව කිරුවා. එතකොට කියන මේ එන උඹට ඔක කරන්නේ නෑ.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 දැන් මරන්න කවුරුත් නැහෙනේ. රජුරෝ කියනවා මේ 500 මරණ එක්කනට අබේ දාන දෙනවා කියලා. අන්තිමට අපේ කරන හොරු ගැන හැඟීමක් නැහෙනේ. පස්සෙම අපේ ගානේ ඌ ගැන මම මරන්න කියලා. දැන් ඒක ඔක්කොටම තේරෙනවා රජුරන්ගේ ප්‍රයෝගය නිසා 499ක් මරනවා අරු. මේ දවසට එක දෙන්න ගානේ කොච්චර කාලයක් මරන්නේද? මරලා මරලා මරලා වෙද්දී රජු රෝගින දැයිටි උඹට ජොබ් එක දන්නවනේ උඹ නම් අලුගෝසුයන් කියලා. ඉතින් ඌට අලුගෝසු නිලමි. නිලක් හම්බෙලා. නිලී කරන උගේ හැම වෙලාවෙම තේද ලේතවරිච්ච අතයි ලේතවරිච්ච පිහියයි ලේතවරිච්ච ඇඟයි මිනි ගඳයි තියෙන්නේ. ඉතින් මෝ ඉතින් රජුල රස වෙන රසාවකුත් නැහැ. මොකද ඇත්තට හොරුන්ට එකතු වෙන්නේ හොරකම ශරීර හොරකම නිසා. මේකේ කයින්ද 55 55 පෙන්ෂන් නෑ. ඌට ඉතින් දැන් නාන්න ඕනේ කියලා. දැන් පිරිසුදු වෙන්න ඕනේ. එළිවිලා අරගෙද රජුරංගේ වෙලාවට වැඩ කරන්න ගියාම කන්න බෑනේ ඒක හොඳ ජීවමුසු කිරිබතක් හදාගෙන ඉනකොට සාරිපුත්‍ර සංසේ වඩනවා ගේ ඉස්සරහට මොකද දන්නේ මේ මොකද්ද කරන්නේ කියලා සාරිපුත්‍ර සංසේ කියනවා මම මේ ආවේ හිඟමනේ කන්න තියෙන දේ දීපන් කියලා ඉතින් ඌ ගිහලා කිරිබත් ටිකක් දෙනවා ඊට පස්සේ කියනවා මට ගෙට ඇවිල්ලා පළදන්න හම්බ වෙනවනම් වතු ටිකක් දීලා පාසලයක් හදලා පඩික්කමක් තියලා ඒවට නෑ නෑ ඌ කියනවා මගේ ගේම පොඩි කුබ්බෑමක් ඔබ වහන්සේ කැමතිනම් වාඩිලා ඉතින් මේ ආනිත් වල්ලා ඊට කියනවා පොඩි චාරිත්‍රාක් තියෙන දාලි වැඳුර නම් බන් ටිකක් කියන්න ඕනේ කියලා. දැන් කොක්ක ගානේ දුවන දාලි පුතන්නේ. මේ අහිංසක කමින් අල්ලන්නේ. ඊට කියනවා මම මේක දන්නේ නැහැ සාන්ති. නෑ නෑ ඔයාලා මොකුත් ඒ වගේ වැඩ ඉවරයි දැන්. කරන්නේ මගේ යුතුයකමක් තියෙනවා. බන ටිකක් කියන්න. මොකද්ද මම කරන්නේ? වැඳගෙන අහගෙන ඉන්න ආරුගේ රත් වෙනවා. ඉස්ලාම් බුදුව මෙයා කියනවා මේ දාහනි ආනිසංස දැන් දාන දීලානේ සීලේ කතා කියන මූර්තේන සතුම් මැරීම ගැන කතා කරනවා මට කිසිම තැනක නැහැ. ඌට නලියනවා මෙහෙම මෙහෙම කරනකොට මම මොකද බාසවත නලියන්නේ කියලා. අනේ සායන්ස් මට ස්පාස නැතුව ගියා. මොකද? දැන් මේ මේ කියන විදිහට බලනකොට බලනකොට ජීවිතේ මෙහෙම නේ කියලා. ඊට පස්සේ කියනවා මොකද? වාචි දන්නේ නැද්ද මම අහවලානේ. ආ මොකද කිරුවේ? මං කෙරුවේ ජීවිතේම සත්තු පරිවේ. මිනිහ කපුවේ. බෙල්ල කපනවා. ආ ඒ සත්තුත් එක්ක මොකක් හරි ද්වේෂයක් තිබ්බද? තාම මරපු අයත් එක්ක නැත්නම් මේ මරමී කියලා සැලසුන්නේ නැහැ. ඇයි මැරුවේ? මැරුවේ මන් දන්නේ රජුර රාජාන්තර නීව කරනවා. පොලිමක් ඉන්නවා. ඒ උගෙනල්ලා තියෙන මං ගහන එක විතරයි කරන්නේ. ඉතින් උඹ ගැන මේ තරහ දෙන්නේ නැහැ. ඉතින් මොකද උඹ සමාදම් වෙන්නේ? ඈ? අර ඔක්කොම උපන්දාසිර කරපව නැත වරක් වෙන දොත් කැලණියේ උපන්දාසිර කරපව නැත වර චිත් සතිය මිහිටු මේක්ෂණේ. ඒත් ඒ එකෙන් ගන්නවා හරි ගහන චක්කාලා ගහලා කියනවා. සමාදන් වුණේ නැත්තම් සමාදන් වුණොත් දිගටම යනවා කෙලිම අපායි. සමාදන් නොවෙන්න හේතුව චේතනාම් පිට වේකම්ම වදාන. උඩ චේතනා තිබුණේ නැහැ. අරු ඒක දක්මුක්ක නයි බසනවා ධර්මයේ. දැසුර බසේ උසල්ලක්කන වීජය කියලා කියන්නේ පටිසංකා ඥානෙ. දක්කම යනවා. ගියාට පස්සේ මුට ලොකු සතුටක් ඇති වෙනවා බණක් තේරෙනවා. මේ ඉඩපාඩුවත් ලැබුණා. සාදුසාන්ත නැගිටලා යනවා. දලුවට කියනවා බන්මත පාත්‍රය අරන් එන්නේ. දැන් පිටිපස්සෙන් පාත්‍රය යනවා හුඟා දුර ගිහලා තුන පාත්‍රයන යනකොට හරකෙක් ඇවිල්ලා මරනවා. අරු මරුවට පස්සේ එතනම උවිලා කොතුස්සේ ලෝකෙ උපදිනවා හරි මොකක් හරි. ඊකාලේ මේ චිත්‍රපටි ගාලා මම බලුවේ නෑ. මොහරි පස්සේ බුදුරජාණන් වහන්සේට යනවා කතාව. මෙන්න මෙහෙම වෙලා තියෙනවා මචං මේ වගේ ලොකු පිනක් කරගත්ත වෙලාවෙම මැරෙනවා. මම කියනවා සල්ලක්කන විදිහට හිත ගිහිලා තියෙන්නේ. තඹදා ටික අපාය යන්නේ නෑ. මේ සාරිපුත්‍ර සමාජයේ තියෙන ප්‍රයෝග ඥානය නිසා ඒ මනුෂයාගේ සමාදානයේ පැත්තකට දාලා සමාදාන නොවීම හරහා අපි අපේ සදාචාරවාදී මොකද්ද කියන්නේ බලන්න. ඒ ඒ ඥානි සාරිපුත්‍ර සංසි මෙහාට ආනන්ද හැමතුරුගා පොඩ්ඩක් තියෙනවා. මුගලන් හැමතුරුගා එහෙම නැහැ. සාරිපුත්‍ර සංසි දන්න මේ හැම එකක් අතරම පැලීලි තියෙනවා. අපිට ඒක යායට වෙන්නේ අවිද්‍යාවට. කොයි එකද බලන්න පුළුවන්. ඒ පැලිල්ල දන්නවනම් දහසක් වචන කියනට වැඩිය එක වචනයක් කියන්න පුළුවන්ගේ වචනේ හපන් කියලා සාරිපුත්‍ර සාන්තට බුදුසසුන කියනවා.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 මට නම මතක් වෙයි. ඌ අක්කලම ඉන්නවා කිව්වා. ඌ ගියාම ඔහේ ඉන්නවා. ඊට පස්සේ මං කිව්වා මොකද කරන්නේ? ගෝණියක් දාලා මම අල්ලපුවම ගෝණියට එනවා කියලා. අන්නවිල මරගෙන ආවිල කමු. ගියා. ගෝණියක් කරන්න ගියා. ඊළඟට උඩට ගෝණිය මේ වට කරලා අනපු ගමන් ටක් ගාලා ගෝණිය ඇතුළට ගියා.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 <laughs> ගෙනිච්චත් කරන්නේ වෙටනරි එකෙන් කරන්න එච්චරයි කියලා. දැන් මම ගෙනල්ලා මේ කුකුලා බෙල්ල මේ පැත්තට තියලා කඳ මේ පැත්තට තියලා බලනකොට පිහිය කැපෙන්නේ නැහැ. දැන් ගෙදර ඉන්න මිනිස්සුන්ට පෙන්වන්න මම ගෙවලයා වසලයා. පස්සේ පිහිය ගන්න ගියා. පිහිය ගහලා එනකොට මැරිලා. මේ පණ ඇදලා නැත්තම් ගෙනාවන මගේ ස්වභාවය ඒක නෙවෙයි. ස්වභාවයෙන් ඒක කරන්න වෙන්නේ. ඉතින් ඒ වුණා. ඒ වගේම කීපයක්ම කළද අනිත් එක ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. බිලිකොක දානවා කියලා ගඟට. බිලිකොක්ක ගිලලා නෙවෙයි මෙතනින් ඇදලා කම්මාලුවෙක් ආවා. මම ගස්සනකොට මාළුවගේ මෙතන බිලිකොක් කැමෙනිලා ඇමත් නැතුව මට පුදුම විදියට බිල්ලක් දැම්මොත් මාළුව අහුවෙනවා.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 එහෙමයි. අපි තා පැය 12කින් පිටත් වෙනවා මෙල්බන් කරා පැමිණීමට. ඉස්පෙන් ඉස්පෙන් කරා. ඉස්පෙන් කියන්නේ මෙල්බන් පැත්තේ තමයි. නැගිනේර දිශාවේ. එහෙමයි. හොඳයි එහෙනම් අපි සමුදෙනවා සියලු දෙනාටම මෙල්බන් වාසීන්ට තෙරුවන් සරණයි. දැන් අපි එහෙනම් ඊතාවතා සාති ධර්ම සද්ද